ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා කතමංච බික්ඛවේ පඤ්ඤා බලං. පින්වත් මහණෙනි මේ ප්‍රඥා බලය කියන්නේ කොමක්ද? ඉද බික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති පින්වත් මහණෙනි මේ ආරි ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා උදයත්ත ගාමනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්තයි කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. මේ යම් තේක ඇතිවීම නැතිවීම දැන ගැනීමෙන් යුක්ත වූ නුවණ ඇති කරගෙන වාසය කරනවා. ඒ කුමක් සඳහාද මේ ආර්ය වූ කලකිරීම ඇති කරන. ඊතා හොඳින් දුක් ඡේවීම පිණිස පවතිනා වූ විදිහට ප්‍රඥාව උපදවගෙන වාසය කරනවා යමක ඇති වෙන ආකාරයත් නැති වෙන ආකාරයත් දැන ගැනීම පිණිස යම් කිසි දෙයක ඇති වෙන ආකාරයත් නැති වෙන ආකාරයත් පිළිබඳව නුවණ උපදව ගන්නවා නුවණ උපදව ගන්නවා ඒ නුවණින් යුක්තව වාසය කරනවා ඒක තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. ඒතරේ භාගතුන් වහන්සේ විසින් අපට සීක බල ගැන පෙන්වා දී තිබෙන මේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ තියෙන විදිහට අපි මේ සීක ධර්මයන් පුරුදු කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතයට විශාල පිරිසරණක් ඇති කරගන්න. ඒ විදිහේ සීක බල අපි පුරුදු කරගත්තොත් අපි මේ ධර්මයෙන් හොඳ උපකාරයක් සලසගත් ආය බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි ඊ타ත්ම දුර්ලභව ලැබුණ මේ ලාභය අප ජීවිතයට පමුණවා ගන්නට බැරි වුණ අය බවට පත් වෙනවා. ඒකට හේතු වෙන්නේ ගොඩාක් වෙලාවට මාර කලින් මතකද කාරණා දෙකක් කිව්වා ලේසි දෙයක් තියෙනවා. ඒ වගේම අමාරු දෙයක් තියෙනවා. මොකද්ද ලේසි දෙය? නෑ. ධර්මයේ දැන් අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ ඉගෙන ගන්නවා කියලා. පොතපත බලලා ඉගෙන ගන්නවා. නේද? අන්න ඒක ලේසි. නමුත් අමාරුදේ කුමක්ද? ඒ ධර්මයෙන් පිළිසරණක් ලබා ගැනීම. හිත ආරක්ෂා කර ගැනීම. ධර්මයේ උපකාර කරගෙන හිත ආරක්ෂා කර ගැනීම. එමෙතන් හිත සුවපත් භාවයටපත් කර ගැනීම. ඒක තමයි අමාරුදී. නමුත් ගොඩක් අයට වෙන දේ තමයි අර පළවෙනි කාරණාව කරගන්නවා. මොකක්ද මේ පළවෙනි කාරණාව? ධර්මයේ ඉගෙන ගන්නවා. ඇයි ඒක ලේසි දැන්? නේද? අපිට ඊ타ත්ම සරල භාෂාවෙන් බහුල වශයෙන් බහුල වශයෙන් ලැබෙනවා දැන්. ඒ නිසා අපි පළවෙනි කාරණාව පහසුවෙන් කරගන්නවා. ඒ පළවෙනි කාරණාව කියන්නේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන එක පහසුවෙන් කරගෙන ඒ පළවෙනි කාරණාවෙන් ගොඩාක් අය සෑහීමකටපත් වෙනවා. ඊට පස්සේ ඒ අමාරු කාරණාවක් කරගන්න කල්පනා කරන්නේ. එහෙම එකක් තියනවද නැද්ද? හ්ම්? ධර්මයේ ඉගෙන ගන්නවා. ගොඩාක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එයා හිතනවා දැන් ඉතින් මට ඇති. දැන් මම ගොඩක් දේ කරගත්තා. කියලා හිතෙනවා. එයා ඒකෙන් සෑහයටපත් වෙනවා. ඒ අමාරු දේ කරන්ට එයා කල්පනා කරන්නේ අන් ඒ වගේ පළවෙනි දේ විතරක් කරලා ධර්මයේ ඉගෙනගෙන ඒකෙන් සෑහයටපත් වෙන කෙනා යම් අපහසුතාවයකටපත් වෙච්ච වෙලාවක නැත්නම් රාගයේ ඉස්මතු වෙන වෙලාවට, ද්වේෂයේ ඉස්මතු වෙන වෙලාවට, මෝහයේ ඉස්මතු වෙන වෙලාවට ඒ අකුසලන් හිතේ බලවත් වෙනකොට ඒ අකුසලට යට වෙලා ගියොත් එහෙම එයාට ඉගෙනගත්ත ධර්මයෙන් ප්‍රයෝජන නැතුව යනවා. ඇයි මේ රාගයේ ස්වභාවය, ද්වේෂයේ ස්වභාවය මෝහයේ ස්වභාවය කියලා කියන්නේ හිත නසන එකක්. හිත ගිනි තියනවා. හිත පුච්චලා දානවා. හිත දවනවා. රාගයේ බලවත් වෙලා આવොත්, ද්වේෂයේ බලවත් වෙලා එනකොට, මෝහයේ බලවත් වෙලා එනකොට ආන්ගේ බලවත් වූ අකුසල් වලින්, ඒ බලවත් වූ ගින්නෙන් හිත දවා ගන්න නැතුව, හිත යට කර ගන්න නැතුව ඉන්නනම් එයාට මොකද්ද තිබිය යුතු හැකියාව? එයාට ලොකු හැකියාවක් තියෙන්න ඕන නේද? ලොකු හැකියාවක් නැත්නම් මේ අකුසල් බලවත් වෙනකොට ඒ බලවත් වූ අකුසල් වලින් හිතට හානි වෙන්න නොදී රැක ගන්න පුළුවන්ද? ලොකු හැකියාවක් තිබුණ නැත්නම්. ලොකු හැකියාවක් තිබුණ නැත්නම් ඒ අකුසල් වලින් හිත වෙනසිලා යද්දී එයාට මුකුත් කරගන්න බැරුව යනවා. එයා ආශරණ වෙනවා. අන්නේ හැකියාව අපට උපදලා දෙන්නේ මේ ශේක බලවලින්. යම් අකුසලයක් ආපුවාම ඒ අකුසලට යට නොවි ඉන්නනම් එයාට තිබියොත්තේ ශේක බල. ශේක බල තිබුණොත් එයා අකුසලට යට නොවි හිත රැක ගන්නවා. නමුත් යම් කෙනෙක් ඉන්නවා ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට ශේක බල උපදව ගන්නෙ නෑ. එයාට අකුසලයක් ආපුවාම ඒ අකුසලෙන් හිත රැක ගන්නට යකුසන හිත විනාශ නොවි රැක ගන්නට අමාරුයි. බොහෝ වෙලාවට ඒ අකුසලෙන් හිත යට වෙලා ඔව් එයා දුබල කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කවුරුත් ඊ타මත්ම නුවණින් කල්පනා කළා. මේ දුර්ලභව ලැබුණ ධර්මයෙන් උපරිම ප්‍රයෝජනක් ලබා ගැනීම පිණිස කටයුතු කරන්න ඕන. ඒ සඳහා මොකක්ද අපිට කරන්න තියෙන දේ? ශේක බල ගැන ඉගෙනගෙන ඒ ශේක බල පුරුදු කරන්න මහන්සි වෙන්න ඕනේ. ඒක ශේක බල හොඳින් පුරුදු කරගත්තොත් මේ හිතට විශාල ආරක්ෂාවක් එන් ලැබෙනවා. ඒත් මේ ජීවිතයේදී අපි හිත රැකගත්තොත් ඒ රැකගත්ත සිතෙන් අපිට සැප ඇති වෙනවා. එතකොට අපි සැපසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එසේ සැපවත් වූ කෙනා තවදුරටත් මහන්සි වුණොත් පරිපූර්ණ වශයෙන් සිත සැපවත් භාවයට පත් කර ගැනීමේ දුර්ලභ ලාභයත් තිබිය හැකි. අපිට ඒක කියන්න බෑ. එමෙ තිබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණකින් අපි හිත රැකගත්තොත් එයාට සුගතියේ හෝ උපතක් ඇති කර ගැනීමේ වාසනාව තියෙනවාමයි. අපිෂේක බලව උපදවගෙන පුරුදු කරමින් වාසය කළොත් සිත රැකෙනවා. ආරක්ෂා වෙනවා. ඒ විදිහට සිත ආරක්ෂා කරගත්තොත් එයාට දුගතියට යන්න තියෙන ඉඩකඩ නැති කරගන්න පුළුවන් සුගතියක ඉපදෙන්න යාට අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ පින්නතුන් කවුරුත් කැමති වෙන්න අපි තාමත්ම වාසනාවන්තින් බවට පත් වෙලා තිබෙනවා. ඒ භාගතුන් වහන්සේ විසින් පෙන්වා දුන් සුගතිය පිණිස පවතින, සැප පිණිස පවතින, නිවන පිණිස පවතින. ඒ නිවන පිණිසම කියා දුන් ඒ ධර්මය අපිට මුණ ගැහිලා තියෙනවා. ආන් ඒ වෙලාවේදී ඒ සුගතිය සුගති සැප උපදව ගැනීම පිණිස කළ යුතු දේ අපි කරන්න ඕන. ඒ කළ යුතු දේ තමයි ආරම්භයේ නම් කළ යුතු දේ තමයි ශේක බල උපදවගෙන ශේක බල දියුණු කර ගැනීම. ඒක ඊටාත්ම අමාරු දෙයක්. ඒ අමාරු කටයුතු කළොත් එතනින් එහාට කිරීම එතරම් අමාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලේසි කියන එක නෙවෙයි. ඒ අපිට බලයක් තියෙනවා. ඒ බලය මුල් වෙලා තමයි ඒ අනිකුත් කටයුතු කෙරෙන්නේ කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ මුල් කටයුත්ත නැත්නම් මූලික දේ සීක බල උපදව ගන්නවා කියන එක ඒක ලේසි දෙයක් නෙවෙයි. ඉතාමත්ම අමාරු දෙයක්. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ අර මැරෙන මිනිස්සුන්ගෙන් ඉතාමත්ම ටික දෙනයි සුගතියක ඉපදෙන්නේ කියලා. ඒ වගේම තමයි ධර්මය අවබෝධ කළොත් අවබෝධ කරගන්නේ ඊටාම ටික දෙනයි කියලා භාගතුන් අසට පෙන්වා දී තිබෙන එකයි. නියපොත්තේ පස්තික වගේ ටික දෙනයි භාගතුන් වහන්සේට පෙන්වා දී තිබෙන්නේ. එහෙම නේද පෙන්වා දී තිබෙන්නේ. නියපොත්තර ගත්ත පස් ටිකක් වගේ. ඊටාමත්ම ටික දෙනයි සුගතියක ඉපදින්නේ මැරෙන මිනිස්සුන්ගෙන්. මහා පොළවේ පස් වගේ විශාල ප්‍රමාණයක් ඔව් දුගතියේ ඉපදින්නේ. එන සුගතියක ඉපදීම පිණිස අපේ හිත සකස් වෙන්නේ කුමක් මුල් වෙලාද? සීක බල මුල් වෙලා. දැන් ඔබට තේරෙනවද මේ ශේක බල උපදව ගැනීම කියන එක සෙල්ලම් දෙයක් නෙමෙයි කියලා? ඊටාත්ම අමාරු දෙයක්. අමාරුයි කියලා කියන්නේ බෑ කියන එක නෙවෙයි. විශාල කැපකිරීමකින් කළ යුතු දෙයක්. විශාල කැපකිරීමකින් උනන්දුවකින් කළ යුතු දෙයක්. ඉතින් අපට ඒ සඳහා දැන් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තියෙන්නේ ඒ ධර්මයේ මුණ ගැහිලා ඒ ධර්මයේ තුල ඒ ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස අපිට දැන් යම් ආකාරයක පරිසරයක් ගොඩනගලා තියෙන නිසා එනිසා ඒ වගේ වාසනාවන්ත අවස්ථාවකදී මේ ධර්මයේ හොඳින් පුරුදු කරගන්න කල්පනා කරන්න. දැන් අපි භාගතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට ඒ ශේක බලගෙන ඉගෙන ගත්තා. ශ්‍රද්ධා බලය කියලා අපි ඉගෙන ගත්තේ කොමක්ද? ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීම. ඒතරේ භාගතුන් වහන්සේගේ අවබෝධය මොන ආකාරයටද අපට කියා දී තිබෙන්නේ? අවබෝධය ගැන ඒ භාගතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරුෂ ධම්මසාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ආන් ඒ පෙන්වා දෙන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය අන්නේ අවබෝධයේ කෙරෙහි අපි පැහැදුනොත් ඒ අවබෝධය අදාහගත්තොත් එතන තමයි ශ්‍රද්ධා බලය උපදින්නේ. ඒක පහසු දෙයක්ද? හ්ම්? ඒක පහසු දෙයක්ද? ඒක අමාරු දෙයක්. ඊටාත්ම අමාරු දෙයක්. ඒ අමාරු දෙය කොහොමද කරන්නේ? ශ්‍රද්ධා බලය ගැන අපට පෙන්වා දෙන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණ තුල නේද? ඒතර ඒ ගුණ අපි කොහොමද හඳුනගන්නේ? ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ ඉගෙන ගැනීමෙන් තමයි ඒ භාගතුන් වහන්සේගේ ගුණ ඉගෙන ගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඒ විදිහේ භාගතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්මයේ ඉගෙනගෙන ඒ ඉගෙනගත් ධර්මයේ තුලින් අපි භාගතුන් වහන්සේගේ ගුණ හඳුනගත්තොත් අදාහගත්තොත් අන්න අපිට පුළුවන්කම ලැබෙනවා ශ්‍රද්ධා බලය උපදව ගන්නට. ඒතර කුමක්ද අපි විසින් ඉගෙන ගත යුතු ධර්මය? ආර්ය සත්‍යය. ආර්ය සත්‍යය ඉගෙන ගැනීමෙන් තමයි භාගතුන් වහන්සේ විසින් පෙන්වා දුන් උන්වහන්සේගේ අවබෝධය ගැන අපට වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආර්ය සත්‍ය හොඳින් ඉගෙන ගත්තොත් ආර්ය සත්‍ය ගැන අපි හොඳින් තේරුම් ගත්තොත් අන්නේ ඒ තුලින් අපිට භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන අදාහ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධා බලය ඇති කර ගැනීම පිණිස අපි කොහොමද කළේ මොකක්ද කළ යුත්තේ? ආර්ය සත්‍ය ඉගෙන ගැනීම. එහෙනම් නැවත නැවතත් ආර්ය සත්‍යයම ඉගෙන ගැනීමෙන්ම තමයි ශ්‍රද්ධා බලය උපදව ගන්න තියෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් දැන් අපි යම් ප්‍රමාණකින් ආර්ය සත්‍ය ගැන ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඒ ඉගෙනගත්ත ප්‍රමාණයෙන් අපි සෑහීමටපත් වෙනොත් නැද්ද? ඉගෙනගත්ත ප්‍රමාණයෙන් අපි සෑහීමටපත් වෙනොත් මදි. අපි ඉගෙනගත්ත ධර්මය අපේ ජීවිතයට ගලපලා බලන්න පුරුදු වෙන්න ඕන. ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ආර්ය සත්‍ය ජීවිතයට ගලපලා බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට තමයි අපිට ඒ ධර්මය හොඳින් දකින්න පුළුවන්කම තියෙනවා. ආර්ය සත්‍ය ඉගෙනගෙන ඒ ආර්ය සත්‍ය අපේ ජීවිතයේ තුල තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. දැන් භාගතුන සවට පෙන්වා දෙනවා වයසට යෑම දුකයි. ලෙඩවීම දුකයි. මේ විදිහට ආර්ය සත්‍ය අපට පෙන්වා දෙනවා. දුක ගැන විවිධ විදිහට අපට පෙන්වා දෙනවා. ඒතරේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙනගෙන අපේ ජීවිතය තුළ ඒ දේ තේරුම් ගන්න අපි මහන්සි වෙන්න